පරියන්කේ වාඩි වෙලා ඒ අරමුණට හිත නැංවීම නම් මොවිතක්කය. ආස්වාදයෙන්කොට ආස්වාදය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයෙන්කොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. එතකොට ඒ ආස්වාද ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන හිත ආස්වාද ප්‍රස්වාසයේ නොතිබී සත්‍යට දුවනවා වේදනාවට දුවනවා හිතිවිල්ලට දුවනවා එව්වත් අපි කියන්නේ හිතිවිල්ලට හිත නැංගුවත් ඒකත් පිටක්කෙම තමයි සබ්දයකට හිත ගියත් ඒකත් පිටක්කෙම තමයි වේදනාව විදිහට පිටක්කෙන තමයි. නමුත් මේකන සම්මා පිටක්ක නැත්නම් සම්මා සංකප්ප කියලා කියන්නේ එවැනි බාහිර අරමුණු රාශියක් කියේදී අදාළ මූල කර්මස්ථානයට පමණක් යනවා නම් ඒකට අපි කියනවා සම්මා විතක්කය. ඒ කියන්නේ ශබ්ද වේදනා හිතිවිලට තෝරන මිච්ඡා විතක්ක කියලා කියනවා. මෙන්න මේ විදිහට යෝගාවචරය දැනගෙන ඒවත් මෙන්න කෙරුවට මොකද වැඩියෙන් මෙනේ කරන්න ඕනේ වැඩියෙන් අසුර කරන්න ඕනේ වැඩියෙන් පුරු කර ගන්න ඕනේ මූල කර්මස්ථාන කියලා. මේ සම්මා සංකප්පේ නැත්නම් සතිපත්තේ යොදාගෙන යොදාගෙන ඉන්නකොට ඒක අටුවාචාර්ය වහන්සේ පෙන්වන්නේ මුකුරු කෙනෙක් ඉස්ලාම් භාවනාවට ගියාට පස්සේ මේ අරමුණට හිත නංගනවා කියන එක ජීවන ආශ්‍රය කුඩ අලුතෝ විදියක් තිබවලු. අශ්‍රාග පිටක් කටු පිටක් වගේ. ඒකට ජීවන ආශ්‍රය කුඩ අලුතෝ විදියක් තිබහම කොහොමද රඳන්නේ? ඒ නිසා ඕනම කෙනෙක් කියනවා මට මේ භාවනා කරන්න බැරි හිත එක තැනක ඉන්න නිසා අනේ ඒක කරගන්න පුළුවන් නම් භාවනා කරන්න පුළුවන්. ඉතින් භාවනා කරන්නට ඉස්සලා හිත එකඟ වෙනවා නම් ඒ නැත්තම් නිවනේ ලකුණු කියනවා නම් නිවනක් ඕනේ නැහැ. නිවන ගන්න බැරි නේද ළමයි කරන්න කියලා. ඒ කරන කිසි කෙනෙකුට මේ ආශ්‍රයගතක සමතල වෙන්නේ නැහැ අලුපුහුලිය පටල වෙන්නේ නැහැ ඒ දෙකම ಜಾති දෙකක් තමයි ඒ තරමටම අමාරුම විතක්කය සීකර කරගන්න නම් වෙන ක්‍රමයක් නැහැ හරියට දුනු අයෙක් එල්ලට විදිනකොට කවදාවත් පළවෙනි පළවෙනිම එල්ලට යන්නේ අහලකටවත් යන්නේ. උන් කරලා කරලා කරලා කරලා තමයි ඥාතම් වදී. ඉතින් වදින එක අපි කියන ඔන්න සම්මාදිකක්. ඒ වදින නැතුව පිට ගියොත් ඒක මිච්ඡා විතක් වෙනවා. ඕම කර කර කරන ගිහිල්ලා අරමුණකට ආස්වාද පාස ආස්වාද ප්‍රසවාස ප්‍රසවාස ප්‍රසවාස කියලා මිනිහි කරන්න පුළුවන් නම් අන්න හිතා ගන්න පුළුවන් අස්වැයාගේ පිට උඩ අලුපුල් දෙකේ බැලන්ස් වෙනවා කියන්නේ. ඉතින් මහා ආශ්චර්ය ධර්ම. කෙනෙකුට පුළුවන් නම් එක දිගට ආස්වාද ප්‍රසවාසයක් පාසා ඒකත් එක්ක සරලතමාන කරන අපි කියන විචක්කය සාමාන්‍ය ප්‍රමාණයට කොට ගන්නවා. ඊට පස්සේ ਵਿਚාරය සඳහා කියනවා මේ ආස්වාසේ ප්‍රස්වාසේ හිත බොහෝ කොට අතුරු කරනවා. නැත්නම් මොනට මොන දාලා හිතන්නේ. එහෙම කියනවා නම් එහෙම නැත්නම් කියනවා නම් ශබ්ද වේදනාවට යනකට වැඩිය අසුරු කරනවා නම් ආස්වාද ප්‍රසවාසයේ ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් වෙන්කොට දැනගන්නා වූ විමසුම් නොවන මෙහෙවයි. ඒ ਵਿਚාරයට තල්ලුවක් තමයි එදෙන්නේ. ਵਿਚාරයක් කියනවා කියනවා මේ ආස්වාදයෙන් ප්‍රස්වාසයෙන් නෙවෙයි. මේ ප්‍රස්වාසයෙන් ආස්වාදයෙන් නෙවෙයි. ඉතින් මේක වාක් කුරුසු කාර්යය මාර්ගය. මොකද ආනාපානින හිත කියන්න පුළුවන්. නමුත් මේ විමසුම මේ ධම්ම විචේ කියලා සඳහන් කරන ප්‍රමාණය. ධම්ම විචේ සම්බෝධිය කියන්නේ කොතනින් තමයි. නැත්නම් විමසුම් නොවන කියලා ඒක කියන්නේ ඒකයි. එහෙම නැත්නම් ඡන්ද විදියේ චිත්ත මීමන්සා කියලා මීමන්සා ඉර්ධිපාදේ කියලා කියන්නේ ඒකත් කොහොම තමයි. ඉතින් ඒකට තියෙන්නේ අර දෙකක් දීලා දෙක වෙන් කරලා අඳුරගන්න කියන්නේ. ආස්වාදේ එනකොට ප්‍රසවාදේ එනකොට තමන් කරා මේ ආස්වාදේ ප්‍රසවාසේ නෙවෙයි කියලා අඳුරගන්න පුළුවන්. අඳුරගන්න මේ මේ මල්ලට ඒක දාන්න. ප්‍රසවාදේ හොඳ ප්‍රසවාසේ මල්ලට දාන්න. සත්‍යයක් වෙනම නැත්නම් මල්ලට දාන්න. හිතවිල්ලක් වෙනකොට හිතවිලි මල්ලට දාන්න. වේදනාවක් වෙනකොට වේදනාව මල්ලට දාස්වාන්න. අන්තිම මල් ටික දිහාලා බලනකොට ආස්වාසයේ තියෙනවා ප්‍රසවාස මල්ලට ගිහිල්ලා තියෙනවා. ප්‍රසවාසයේ තියෙනවා ආස්වාස මල්ලට ගිහිල්ලා තියෙනවා. අපි දැනගන්නේ විමසුම් නෝනක් නැහැ. ඒ වෙලාවේ අපි විමසුම පාවා ගිහලා. හිතක් ඒක වෙන විචාරේ මේ දෙකම හරියයි කියලා හිතන්න. ඉනේන ආස්වාස ප්‍රසවාසයෙන් වෙනවලා අඳුනවා. ප්‍රසවාස ආස්වාස දෙකල හඳුනුවොත් ඒ යෝගාවචරයට තේරෙන්නේ මේ මූලික ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනකොට හඳුනා ගන්න ඥානෙ ඉන්නකොටම ආස්වාසයෙන් ආස්වාසයෙන් වෙන කරන ඥානෙ පිළිවෙලම පාඩු. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන කරන ඥානෙ පාඩු. ඒක සර්වඥාන්ත දේශනා කරන්නේ දීගං වාසවන්තෝ දීගං අසසාමීති පදානාති රසං වාසවන්තෝ රසං අසසාමීති පදානාති. අර දීර්ඝ ආස්වාසය යනවා කියලා දීර්ඝ ආස්වාසය හා තේරෙනවා ඊගාවට එන ආස්වාසේ අරිට වැඩි දිගට කොටද කියලා ඉතාම පුංචි වෙනසක් තියෙනවා ඒක බලන්න තරමට අර හිත තීක්ෂණ නාඩු ගානේ විනාඩි 5ක් එක දිගට හුස්ම දිහා බලනකොට ආස්වාසේ ආගේ ප්‍රසවාසයත් එක්ක සංසන්දනයක් නෙමෙයි මුල් ආස්වාසය ආස්වාසය ආගේ විනාඩි 5කට පස්සේ කුමිලීමන්ත කිතිවීමන්ත මොකද වෙන්නේ කියලා අහුවෙනවා ප්‍රසවාසය වෙච්ච තුනක් වෙනවා මෙන්න මේක වෙනකොට මේ කියන්නේ එනින ආස්වාද ප්‍රසාරී ප්‍රඥානම ඒක ආස්වාද ප්‍රසාර දෙක අතර වෙනස රසයක් හඳුනනවා ආස්වාද අතර පරිණාමයක් තියෙනවා ප්‍රසාර අතර පරිණාමයක් තියෙනකොට අරමුණට මූණට මූණ දාලා හිටියා කියන කොන්න කියනවා ඉතින් මේක හොඳට මෙහෙම වෙනකොට ඉබේම යෝගාවතරට තේරෙනවා මේ හුස්ම රැල්ල කුණි වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ සැහැල්ලු ගති ඉබේ කරදෙන ගති සමහරුන්ට පුංචි ආලෝක පහළ වෙනවා. සමහරුන්ට ඇඟේ මස් පිදුනටනවා වාගේ. එහෙම නැත්නම් ඇඟ පිළි කුඹු දුවනවා, වතුරට පෙනෙනවා, ඉදිබතු දුවනවා, හිල කුඩිලා හිරි යනවා වගේ මොනවද මොනවද ලක්ෂණ දෙයක් පහළ වෙන පටන් ගන්නවා. ඉතින් මේ හිත තරමුණක් එකලස් වෙගෙන එනකොට මේ කය මේ දක්වන අනුග්‍රහය ප්‍රීති පස්සනක් ප්‍රීතිය පිළිබඳව විස්තර කරනවා කියන්නේ කුද්ධිකා ප්‍රීති කණිකා ප්‍රීති පරණ උද්වේගා ප්‍රීති වගේ අතරින් මෙතනින් අකුණු විදුප ගන්නවද පුංචි පුංචි කම්පණ සංකල එන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒවට කියන කුද්ධිකා ප්‍රීති කියලා ඒකට කණික ප්‍රීතිය කියලා නිකන් ඇඟේමයි කියනවා කියලා කියන්නේ රොමුණ ලොමු දැහ ගන්නවා වගේ දැන් තමයි මෙන්න පටන් ඒකට එක එක මස්පිඩු සැලෙන ගැටි පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක සමහර වෙලාවට යෝගාවචරයට මේ විවේක සවිතක්කංග විචාරම් විවේකයන් පිටිසුකම් කියන එක දන්නේ නැතුව මේ ඇඟ ගැන ආසාව වැඩි නම් ඇඟ ගැන බය වැඩි නම් ඉතින් මට ඇත්තට කරලා බලනවා මේ කුඹි දුවනවාද වහිනවාද නැත්නම් ඉදි කට දුවනවාද මොකද වෙන්නේ බලනකොට වෙන මොනවත් නැහැ මේ වෙන්නේ අර සවිතක්කංග විචාරම් පෙළ ගැහෙනකොට නැත්නම් සති සමාධි පෙළ ගැහෙනකොට මේ ඇඟ දක්වන ප්‍රතිකාරය. ඒ ප්‍රතිකාරය මුල් මුල් වෙලෙදී පේන ඔය කනක පීති කුද්ධිකා පීති වගේ දේවල් සඳහන් කරන්නේ තරුණ පීති විදිහට. ප්‍රමෝදයේ විදිහට දක්වනවා. අන්නේ ප්‍රමෝදයේ බාධා කරන්නේ නැතුව ඒක හිංස කරන්නේ නැතුව විකතුම ආනාපානෙ තියෙන අසුර විදුවර කරන එකේ සුකුම භාවය අතිසුකුම தත්තට යන්න පටන් අරගත්තොත් ලොකු යෝගාවචරයේ කලසක් අවශ්‍යයි පෞෂත්වයක් අවශ්‍යයි හරි උපදේශයක් අවශ්‍යයි සූදානම් ශරීරයක් අවශ්‍යයි ආනෙම ගියොත් මේ බලවත් විකට එන පටන් මුළු ඇඟම වේග කරන ප්‍රීති ගාඩ පරණ ප්‍රීති කියන වගේ කිරිහරියක් උතුරලා ගිහලා ඇඟ වැටිලා කරනවා වගේ දිගට එන්න පටන් ගන්නවා ඉතින් මෙව්වට බය වෙන ඇත්තෝ නැතුවා නෙවෙයි ඒත් ඉතින් අර කයර තියෙන දැඩි ආශාව නිසා කවදාකවත් නෝදයක් කරන්න බැරි නිසා සබකෝර ගතිය. නමුත් මේ ප්‍රීතිය පහළ වෙනකොට ඇති ලකුණු කියලා දැනගත්තොත් අපිට කරන්න තියෙන්නේ දැන් යෝගාවචර කරන්න තියෙන මේවා විෂයෙහි ව්‍යාවෘත වෙන්නේ නැතුව අර සතුණී වෙන ආසල් ප්‍රසාසන තුනී වෙන යන්නේ කියනම ආසල් ප්‍රසාසී තාම සාන්ත වූ තාම ප්‍රණීත වූ අවස්ථාවක් ලබනවා. ඒක විශේෂයෙන්ම විනය පිටකේ තුන්වෙනි පාරමිතාව විස්තර කරනකොට සර්වඥාත පෙන්ලා දීලා තියෙනවා මේ විකේ ප්‍රාන්ති බය අසහනතා මානසික අසහන වගේ දෙනවනම් ආනාපාන සතිය කරන්නයි කියලා ඒක කීලින් ඉෆෙක්ට් එකක් තියෙනවා ආනාපාන සතිය මේ රෝගතුව කරනවා අන්න ඒ වගේ සිද්ධියකදී අවබෝධයෙන් සඳහන් කරන ආනාපාන සඳහන් කරනකොට ආනාපානස සමාධි වික්‍රේ සන්තෝෂේව පනීතෝච අසේකනකෝච සුඛෝච විහාරෝච උප්පන් උප්පන්නේ පාපකේ අක්ෂලේ ධම්මේ අන්තර ධාතේක යෝග සම්මිතිය. මානෙහි මේ ආනාපාන සතු හොඳට සිහිනාට පස්සේ සාන්තුනාට පස්සේ ප්‍රණීත වෙනවා. සන්තෝෂේව පනීතෝච. අසේකනකෝච පිටින් මොනවත්වත් දාන දෙයක් නැහැ. පන්දාඳලා ලද්දා පටන් තිබුණු ආනාපානෙමයි යොමු කරන්නේ. කසින මණ්ඩල හදන්න ඕනෙත් නෑ අසෝභාවනා කරන්න මිනි පිටුනේ වලට යන්න ඕන කමකුත් නෑ වෙන කිසිම බාහිර දෙයක් ඕනේ නෑ ජීවන හම්බෙන අසහන කරා කසිතන පොත එතකොට සුඛ වේදනයක් ලැබෙනවා සම්මගෙන් මේක ගිරි වලටත් ඇදී සුඛ වේදනයක් ලැබෙනවා ආන්නේ සුඛ වේදනයේදී ආස්වාසේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා beautiful breathing pattern ආස්වාසයම ආස්වාදයක් වෙනවා ඒක එනකොට මුළු කය හිත සනසගෙන ඒ යන හැටි දකින්නට තියෙනවා අපි මෙතෙක් කල් මේ ආනාපානට මෙන්න නොසලකා. විරූප බලන්දයි, සද්ධාහන්දයි, ගන්ධ රස බලන්දයි, පහස විඳින්නයි මුළු ජීවිතේම කැප කරාට මේ උත්පත්තියෙම ලැබਿੱච්ච මේ ආනාපානයේ මේ සුඛම භාවය එනකොට පුදුමාකාර නිකන්තියක්, පුදුමාකාර සංකාරයක්, සංසන්දනයක් මේක තියෙනවා.